සසර ගමනත් නිවන් ගමනත් පිළිබඳව. සසර ගමන ගැන කියලා දෙන්නේ සසර ගමන ගැන දැනගන්න නැතුව අපිට නිවන් මගට යොමු වෙන්නට අදහසක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඊටාම කෙටියෙන් සසර ගමන සිහිපත් කරලා පින්නතුල්ලාට නිවන් ගමන ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිවන් ගමන පිළිබඳව කාලය පමණින් කරුණු ටිකක් පැහැදිලි කරන්නටයි අපේ අපේක්ෂාව. පින්නතුනි අපි හැමෝම මේ දීර්ඝ ගමනක්. ඒ කියන්නේ මේකේ ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මෙතනින් අපි පටන් ගත්තා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අනවරාග්‍ර ගමනක් අපි හැම දිනාම මේ එන්නේ. උපදිනවා, මැරෙනවා, උපදිනවා, මැරෙනවා. ඕක තමයි ස්වභාවය. පින්නතුල දන්නවා මේ ධර්මයේ තුල කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒකනේ මේ ධර්මයේ පටිච්ච සමුප්පාදය කියන්නේ. තථාගත ධර්මයේ තුල ඉබේ සිද්ධ වෙන දේවල් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මම දන්නේම නැහැ මට ඉබේම තරහ ගියා. මට ඉබේම ආසාවක් ඇති වුණා. මම දන්නේම නැහැ. එහෙම අපි සාමාන්‍ය ව්‍යවහාර කියනවනේ. නමුත් වෙනතුන් එහෙම කිව්වට ඉබේම සිද්ධ වෙන කිසිවක් නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒකයි බුද්ධ ශාසනයේ මොකද්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන හොඳම පිළිතුර තමයි පටිච්ච සමුප්පාදය. හේතුඵල න්‍යාය. එහෙමනම් මේ සාංශාරික ගමනට සසර ගමනට ප්‍රධානම හේතුව ප්‍රධානම බලවේගය තමයි අවිද්‍යාව. පින්වත් හැමෝම ඒක දන්නවා. එතකොට පින්නතුනි කෙනෙක් පහළටම ඇදලා දාන බිඳුවටම ඇදලා දාන ප්‍රධාන බලවේගය තමයි මේ අවිද්‍යාව. ලෞකික වශයෙන් උනත් එහෙමයි. ලෝකෝත්තර පැත්තෙන් උනත් එහෙමයි කෙනෙක් පහළටම දාන්න මේකෙන්. ඒ කියන්නේ අවිජ්ජා නිපත සංවරා කියලා කියන්නේ. කෙනෙක් පහළට මැදලා දාන ප්‍රධාන බලවේගය තමයි අවිද්‍යාව. එතකොට පින්නතර මේ අවිද්‍යාවත් ඉබේ හටගත් එකක් නෙවෙයි. දැන් අපිට තේරෙනවා පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ගැන හොඳට අනුස්මරණය කරනකොට අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා ඔය ආදි වශයෙන් පටිසම්පාද ක්‍රියාවලිය සඳහන් වෙනවා එහෙනම් පළවෙනි මුල අවිද්‍යාව හැබැයි අවිද්‍යාව කියන මූලික දේ ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි ඒකත් යමකින් පෝෂණය වෙනවා එහෙනම් අවිද්‍යාවට ආහාරය සැපෙන්නේ මොකද්ද අවිද්‍යාවට ආහාරය සැපෙන්නේ පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ තමයි අවිද්‍යාවට ආහාර සැපෙන්නේ. පින්නතුල දන්නවනේ අවිද්‍යාව කියලා කියන්නේ නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එකනේ. මොනවද වළක්වන්නේ? කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නැති වළක්වනවා. විශේෂයෙන් ධ්‍යාන සිත්, මාර්ගඵල සිත් ඇතිවෙන්න ඉඩ නොදෙන අකුසල ධර්ම වලට කියන නීවරණ කියලා. එතකොට මේ නීවරණ නිසා තමයි අවිද්‍යාව හොඳට පෝෂණය වෙන්නේ. ඊළඟට පින්නතුනේ පංච නීවරණත් ඉබේ හටගත්තේ නැහැ. ඒකත් යමකින් පෝෂණය වෙනවා. පංච නීවරණ පෝෂණය වෙන්නේ මොකෙන්ද? පංච නීවරණ පෝෂණය වෙන්නේ ත්‍රිවිධ දුස්චරිතයෙන්. කයෙන් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. මේ ద్వාරත්‍රයෙන් වැරදි කරනකොට ඔන්න පංච නීවරණ හොඳට පෝෂණය වෙනවා. ඊළඟට ත්‍රිවිධ දුස්චරිතත් තිබේ හටගත්තේ නෑ. ඒකත් යමකින් පෝෂණය වෙනවා. ඒක පෝෂණය වන්නේ ඉන්ද්‍රිය අසංවරේ. අපේ ඇස අසංවරයි නම්, කන අසංවරයි නම්, නාසය අසංවරයි නම්, දිව අසංවරයි නම්, කය අසංවරයි නම්, හිතත් අසංවරයි නම් ඕන ත්‍රිවිධ දුස්චරිත කෙරෙනවා. ඒ ත්‍රිවිධ දුස්චරිත වලට ආහාරය උනේ ඉන්ද්‍රිය අසංවරය. දැන් බලන්න අපි සාමාන්‍ය විවාහාරේ උනත් කියනවනේ කෙනෙක් අපිරිවෙලට ජීවත් වෙනකොට නැත්තම් බීගෙන පාරක් අයිනක වැටිලා ඉන්නකොට නැත්තම් අපිළිවෙලට ඇඳුමක් ඇඳගෙන යනකොට අපි කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ ඔළුවක් නැද්ද දන්නේ නේද? එහෙම කියනව නේද? නුවණක් නැද්ද දන්නේ කියලා සාමාන්‍ය කියනවා. එතකොට බලන්න මේ ඉන්ද්‍රිය අසංවරයට ආහාරය උනේ අසති අසම්පදන්නේ. සිහියක් නැහැ නුවණක් නැහැ. දැන් මිනිස්සු කියන්නේ ඔළුවක් නැද්ද දන්නේ සිහියක් නැද්ද දන්නේ කියලා කියන්නේ ඇත්තටම මේ සිහිනුවන නැතිකම. එතකොට බලන්න ඉන්ද්‍රිය අසංවර වුණේ සිහිය නුවණ නැති නිසා. ඊළඟට අසතිය අසම්පජඤ්ඤයක් ඉබේ හටගත්තේ නැහැ. ඒකත් යමකින් පෝෂණය වෙනවා. අසතිය අසම්පජඤ්ඤේ පෝෂණය උනේ අයෝනිසෝ මනසිකාරයෙන්. දැන් මේක පින්නතුලට මෙහෙම පිළිවෙලට අහගෙන ගියාම පස්සේ හොඳට මේක තේරෙයි. අපි මේ දැන් මේ බොහොම නාමිකව මේ සසර ගමන මේ පින තුනට කියලා දෙන්නේ. එතකොට දැන් බලන්න අසතිය අසම්පජන්ණයට ආහාරය උනේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. නොමගින් මෙනෙහි කරන්න. ඊළඟට පින්නතුනේ අයෝනිසෝ මනසිකාරයත් යමකින් පෝෂණය වෙනවා. අයෝනිසෝ මනසිකාරය මොකෙන්ද පෝෂණය වෙන්නේ? අසද්ධාවය. සද්ධාව නැතිකම. එතකොට අසද්ධාවත් මේ උඩින් පහත් වෙච්ච එකක් නෙවෙයි. ඒකට ආහාරය උනේ අසත් ධර්ම ශ්‍රවණය. බණ කියලා අහන්න වෙන වෙන විකාර. එතකොට මොකද වෙන්නේ? ශ්‍රද්ධාව බිඳිලා යනවා. රත්සද්ධාවට ආහාරය උනේ මොනවද? අසත් ධර්ම ශ්‍රවණය. ඒකත් යමකින් පෝෂණය වෙනවා. අසත් ධර්මත් ශ්‍රවණයට ආහාරය වුණේ අසත් පුරුෂ ආශ්‍රය. ඔන්න සතර ගමන. අසත් පුරුෂයා නිසා අසත් ධර්මය ලැබෙනවා. අසත් ධර්මය නිසා අසද්ධාව වැඩෙනවා. අසද්ධාව නිසා නොමගින් මෙනෙහි කරන්න පුරුදු වෙනවා. නොමගින් මෙනෙහි කරනකොට අසතිය අසම්පදන්නේ වැඩෙනවා. අසතිය අසම්පදන්නේ වැඩෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනකොට කයෙන් වචනයෙන් සිතින් අපි වැරදි කරනවා. කයෙන් වචනයෙන් සිතින් වැරදි කරනකොට පංච නීවරණ හොඳට වැඩ කරනවා. පංච නීවරණ හොඳට වැඩ කරනකොට අවිද්‍යාව ඇත්තිතරම් පෝෂණය වෙනවා. ඔන්න සතර ගමන. එහෙනම් අපේ මේ දේශනාවේ විශේෂ බලාපොරොත්තුව තමයි නිවන් ගමන පින්නතුලට කියලා දෙන්නේ. එහෙමනම් සාංශාරික ගමනට ප්‍රධානම හේතුව අසත්පුරුෂ ආශ්‍රයනේ මුල. එහෙමනම් නිවන් ගමනට මූලිකම හේතුව තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. පින්නතුනි මේ කල්යාණ මිත්‍රයා ගැන විශේෂයෙන් අපේ ධර්ම දේශනාවල හරියට කියවෙනවා. මොකද කල්යාණ මිත්‍රයෙක් නැතුව අපිට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව අපට ගමනක් නැහැ. දැන් බලන්න මම මූලිකවම කියන දැන් මගේ ජීවිතේ මම මේක කලිනුත් ඔක් කියලා තියෙනවා. දැන් අද මම මේ ධර්මාසනයක වාඩි වෙලා බණ කියනවා. ඉතින් මගේ ජීවිතේ මං ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් මං හොඳටම දන්නවා අට අද මට මෙතන මේ ධර්මාසනේ බණ කියන්න ලැබුණේ පැවිදි ජීවිතයක් ගත කරන්න ලැබුණේ කල්යාණ මිත්‍ර ඇසුරක් නිසා. ඒක අසත්පුරුෂ ආශ්‍රයක් ලැබිලා තිබුණා නම් අද ඉන්න දිහාවක් මට හිතාගන්නවත් බෑ. එහෙමනම් මේ පින්නතුල්ලාගේ ජීවිත පිටිපස්සෙත් එහෙමයි. යම්බඳු හොඳ දෙයක් කෙරුණා නම් ඒක පිටිපස්සින් ඉන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. සමහර අය නම් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ ධර්මයට ආවේ මම්මයි මට කවුරුත් උපකාර කරේ නැහැ. එහෙම කියන අයත් ඉන්නවා. නමුත් පින්නතුනේ ඒක පිළිගන්න බෑ. දැන් මොකද අපි හැම දිනාගේම අසහාය සහාය කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඉතින් එහෙමනම් ඒ ඇසුර ඇසුර කියලා කියන්නේ ඇත්තටම අපිට ධර්මයේ ලැබුණානේ. ඉතින් එහෙමනම් ඒ කල්යාණ මිත්‍ර ඇසුර අපට ලැබිලා තියෙනවා. දැන් බලන්න මේ කල්යාණ මිත්‍රයා ගැන සාමාන්‍යයෙන් බණහන අපේ පින්නතුල්ලාට උනත් කල්යාණ මිත්‍රයා ගැන කියනවා. දම් සභා මණ්ඩපේ. මේ අපි වගේ මන්ද ප්‍රඥාවක් තියන අයට නෙවෙයි කිව්වේ. සරියුත්, මුගලන්, ආනන්ද, කාශ්‍යප වගේ මහා ප්‍රබල ප්‍රඥාවක් තිබිච්ච උත්තරයන්ටයි උන්වහන්සේ මේක වදාළේ. එහෙමනම් මට හිතෙන්නේ අපි වගේ අයට විනාඩියෙන් විනාඩියට මේක ඇහුණත් කමන්නේ මොකද කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව නම් අපිට ඉස්සරහට යන්නම බෑ. ඒක හොඳට අපි මතක තියාගන්න ඕන දෙයක්. එහෙමනම් පින්නතුල කැමති මේ කල්යාණ මිත්‍රයා කොහොමද හඳුනාගන්නේ කියලා දැනගන්න. ඒකට ගොඩාක් සූත්‍ර තියෙනවා. හැබැයි හැම කෙනෙකුටම බොහෝම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මිම්මක් මං කියලා දෙන්නම්. හැබැයි මේ මිම්ම දැනගත්තට අපි මේ මිම්ම දැනගෙන ඒ අය ඇසුරෙන් ඈත් කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඉතින් අපිට ඇසුරු කරන්න පිරිසක් නැති වෙනවා. නිකාන් දේශය ඇති වෙනවා. මේ මිම්ම දැනගෙන කල්යාණ මිත්‍රයා කවුද? අසත්පුරුෂයා කවුද කියලා දැනගෙන ආශ්‍රය කරන්න පුළුවන්. පින්නතුනේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක් අසත්පුරුෂ වදුකා සූත්‍රය. මේ අසත්පුරුෂ වදුකා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අසත් පුරුෂයා නිතරම අනුන්ගේ වැරදි කතා කරනවා. දැන් එදිනෙදා අපේ දෛනික ජීවිතේ වගේ මිනිස්සු කොච්චර හම්බ වෙනවද නේද? සමහරු ඉන්නවා කට ඇරියොත් කාගේ හරි දෝෂයක්. හොඳට මතක තියාගන්න ඒ අය සත්පුරුෂයෝ නෙවෙයි. ඒ අය සත්පුරුෂ වෙන්නේ නැහැ. නිතරම අනුන්ගේ වැරදි කතා කරන කෙනා අසත්පුරුෂයෙක්. කවුරු හරි ඇහුවොත් කෙනෙකුගේ අගුණයක් අහවල් කෙනා වැරදි කරනවලු නේද? අහවල් තැන මෙහෙමලු නේද? අසත්පුරුෂයාට හරියට අර කනට මී පැණි දානවා. හරි කැමැති වහන්. ඒක ඉතින් දෙගුණ තෙගුණ කරමින් උඩ පැන පැන hina වෙවි ඒවා කතා කරනවා. ඒ අසත්පුරුෂ ලක්ෂණ. ඊළඟට අසත්පුරුෂයා කවදාකවත් කෙනෙකුගේ ගුණයක් නම් කතා කරන්නේ ඒකට කැමති නැහැ. වැරදිලාවත් ගුණයක් කියන්නේ එහෙම මිනිස්සු අපිට හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙනවා. කවදාවත් කිසිම කෙනෙකුගේ ගුණයක් කියන්නේ නැහැ. එයා සත්පුරුෂයා. ඊළඟට කවුරු හරි කෙනෙක් කිව්වොත් අහවල් කෙනා හරි හොඳයි හරි පරිත්‍යාගශීලී සීලවන්තයි කියලා ගුණයක් ගැන කිව්වොත් අසත්පුරුෂයා කොහොමද කියන්නේ? ඕවා ගැන අපි කල්පනාවෙන් ඉන්න ඕන. ওই වැඩියෙන් දන් දෙන, වැඩියෙන් ප්‍රතිපත්ති පුරන අය තමයි භයානක. එහෙම කියන්නේ නැද්ද? කියනවා. ඔය උපාසකයෝ තමයි මියෝ දෙන්න දෙන්න අල්ලන්නේ. ඔහොමනේ කියන්නේ. මොනවා හරි කියලා අරක වහන්න තමයි බලන්නේ. ඒ අසත්පුරුෂ ලක්ෂණ. සත්පුරුෂයා හැම නෙවෙයි. සත්පුරුෂයා කිසිම දවසක ওই තැන් තැන් වල හන්දි ගාන ගිහිල්ලා එක එක්කෙනාගේ දොස් කතා කරන්නේ අන්න සත්පුරුෂ ලක්ෂණ. ඊළඟට කවුරු හරි ඇහුවොත් අහවල් කෙනා වැරදි කරන කෙනෙක් නේද කියලා සත්පුරුෂයා කියන්නේ උහුම තමයි පුත්ත්ජන කමනේ. අපේ අතිමුත් ඔයගේ වැරදි වෙලා තියෙනවා. හැබැයි ඉතින් අපි කොහොම හරි එයා හදාගන්න බලමු කියලා ඒක සමනය කරනවා. ඒක උලුප්පන්නේ නැහැ. ඊළඟට සත්පුරුෂයා නිතරම අනුන්ගේ ಗುಣ කතා කරන්න හරි කැමති. එහෙම අය ඉන්නවනේ කොයි වෙලේ නැත්තම් කාගේ හරි ගුණයක් කියන්නේ. ඒ කවුරු හරි ඇහුවොත් ඒ ගුණයක් පිළිබඳව නොසඟවා ඒ ගුණ පිළිබඳව සත්පුරුෂයා කියනවා. ඒක තමයි සත්පුරුෂ ලක්ෂණ. ඉතින් එහෙමනම් මෙන්න මේ මිම්මෙන් පිනතුලට පුළුවන් සත්පුරුෂයා හොයාගන්න අසත්පුරුෂයා සොයාගන්න. ඊළඟට තව දෙයක් මතක් කරන්න ඕන දැන් තව සමහර අය සමහර මහත්තුරු නෝනලා අපි හම්බෙන්න ආපුවාම තමන්ගේ යාළුවෝ හිරිය එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ තමයි මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියනවා. එයාගේ යාළුවා අපිට හඳුන්වලා දෙන්නේ කොහොමද? මේ තමයි මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියලා කියනවා. පින්නතුනේ මේ මිත්‍රකමට තමයි එයයි කල්යාණ මිත්‍රයා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ Tamanට මුදල් අඩුපාඩුවක් වුණාම ඒ සල්ලි දෙන. ඒ වගේම දුක සැප බෙදා ගන්න හැම වෙලෙම එකට ඉන්න කාගේ හරි පුජ්‍යලික දෙයක් කිසිම කෙනෙකුට කියන්නේ නැතුව අපට කියන එහෙමයිනේ අපි යාළුවෝ කියලා හිතන්නේ නේද? හැබැයි ආ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන් ඇසුරු කරන කෙනා දුස්සීල නම් කොහොම හරි සීලවන්තෙක් බවට පත් කරනවා. අන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. තමන්ගේ යාළුවා තද මසුරු නම් ක්‍රමානුකූලව ඇඟට නොදැනි ත්‍යාගවන්තයෙක් බවට පත් කරනවා. කියන්නේ දානයක් දෙනකොට පුංචි දෙයක් මේ යෝගට් ටික ඔයාගේ එන්නකෝ. ටික ටික තමයි යාට හුරු කරන්නේ. එහෙම මට කියපු කට්ටිය ඉන්නවා නේ ස්වාමීන් වහන්සේ ඉස්සර මං හරි ලෝභයි. මගේ යාළුවා දන්නේම නැතුව මං මහා පරිත්‍යාගයේ ශීලයක් බවට පත් කළා. අර බලන්න කල්යාණ මිත්‍රයාගේ හැටි. පුංචි පුංචි දේවල් එක ලොකු දේවල් ගන්න යන්නේ පොඩි පොඩි දේවල් සම්බන්ධ කරනවා. එයාටම ඒ සතුට ඇති වෙනවා මේ දීමේ. අන්න කල්යාණ මිත්‍ර ගුණ. ඊළඟට තමන්ගේ යාළුවා අල්පසුතේක් නම් කොහොම හරි බහසුතේක් බවට පත් කරනවා. තමන් ඇසුරු කරන යාළුවාට ශ්‍රද්ධාව නැත්තම් බන පොද්දින් දෙනවා බන කියලා දෙනවා වැඩසටහන් වලට එක්කන් යනවා ඔන්න ශ්‍රද්ධාව ඇති කරනවා අන්න ඒ වගේ මහා ගුණ තියෙන කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ එහෙම නැතුව පින්නතුනේ දුකේදී සැපේදී දැන් අපි බොනවා නම් අනිත් එක් ඒ යාළුවත් බොනවා ඉතින් එතන මොන කල්යාණ මිත්‍රත්වයක්ද එතන මිතුදමක් තියෙන්න පුළුවන් හැබැයි කල්යාණ මිත්‍රයෙක් බවට නම් පත් වෙන්නේ නැහැ. එහෙමනම් නිවන් ගමනට මූලික අඩිතාලම මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක පින්නතරට මම දන්නවා දැන් හොඳට හිතට වැදුනා. ඊළඟට පින්නතුනේ කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන්නේ ත්‍රි සද්ධර්මය. ධර්මයේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා නේද? අපට ධර්මයේ ලැබෙන්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි කල්යාණ මිත්‍රයා නිසා. එහෙනම් මේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට මහා රැකවරණයක්. මහා පිළිසරණක්. අපේ මොන තරම් අදහස් තිබ්බත් බලාපොරොත්තු තිබුණත් පින්නතුනේ අවුරුදු 100කටත් වඩා අඩු කාලයක් නම් ජීවත් වෙන්නේ නේද? ඒක සමා සාමාන්‍ය මාස බැලුවොත් මාස 1000ක් ජීවත් වෙන්නේ නැහනේ. මාස 1000ක්. දවස් ගත්තොත් ඕනනම් දින 28000ක්. ඒ උඩරිම 30000ක් ඉතින් ඉතර ආවිසත් තියෙන්නේ අපි 30000ක් කියමුකෝ හිත හැදෙන්නත් එක්ක. දවස් 30000ක්. එතකොට බලන්න දැන් මේ බණ අහලා අපේ ගෙවල් වලට ගිහිල්ලා අපි ඉතින් අද රැයට කාලා හෙට උදේට නිදාගෙන නැගිටිනකොට මේ බණ කියන මමත් බණ අහන ඔබත් මරණයට එක දවසකින් කිට්ටු කරලා. ඒතර ජීවිතය කියලා කියන්නේ දැල්වෙන ඉටිපන්දමක් වගේ නේද? ඉටිපන්දම දැල්වෙනවා කියලා කියන්නේ අභාවයට යන එක. එහෙමනම් මේ චූටි කාලයක ජීවත් වෙන අපට තියෙන එකම රැකවරණ එකම පිළිසරණ තමයි ධර්මය. මේ ධර්මයේ ගලප ගන්නවා කියලා පින්නතුනේ 아무තු රංගපෑමක් එහෙම අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජීවිතේ හොඳට ගත කරනවා. සමහර ධර්මයේ යනවා කියලා බිම් බලාගෙන යනවා. ඊළඟට කාත් එක්කවත් කතා කරන්න. ළමයින්ට කියනවා දැන් ඕගොල්ලන්ට මගේ බැඳීමක් නැහැ කියලා ඒව නිකන් බොරු වැඩ. ඉතින් එහෙම කිරීම තුළ කවදාවත් දහමක් වැඩෙන්නේ නැහැ. එහෙමනම් මේ ධර්මය අපි මුලින් ඉගෙන ගන්න ඕන. එහෙම ධර්මය ඉගෙන ගත්තාම ඔය වගේ දෘෂ්ටි වලට යන්නෙත් නැහැ. එහෙමනම් පින්නතුනේ මේ ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගැනීම තරම් වටිනා දෙයක් නැහැ. දැන් බලන්න අපි මේ ජීවිතයේට විතරක් අවශ්‍ය දේවල් ඉගෙන ගන්න කොච්චර මහන්සි වුණාද? ලදරු පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වාම හිතලා බලන්න අපි කරපු පාඨමාලා අපි පාඩම් කරපුවා සටහන් ලියපුවා ඉතින් දැන් මතක් වෙනකොටත් මේවා කරාද කියලාත් හිතෙනවා එතකොට බලන්න මේ එක ජීවිතයකට අවශ්‍ය දේවල් සමහර වෙලාවට රැකියාව කරනකොට ඒවා එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් බලන්න අපි මම මේකෙන් අදහස් කරන්න ඉගෙන ගන්න එපා කියලා එහෙම නෙවෙයි. නමුත් බලන්න එක ජීවිතයකට අවශ්‍ය දෙයක් ඉගෙන ගන්න කොච්චර මහන්සි වුණාද. ඉතින් මුළු සාංශාරික ජීවිතේටම අවශ්‍ය දේ තමයි මේ ධර්මය. ඉතින් ධර්ම ඉගෙන ගන්න මේ වගේ කාලයක් පින්නතුනි තවත් නැහැ. මම එහෙම කියන්නේ මීට අවුරුදු 20කට 25කට විතර කලින් බලන්න මෙහෙම ධර්මයේ කතා කරේ නෑනේ. අපි පන්සල් වලට සිල් ගන්න ගියාම ගිහි කාලේ වුණත් ඉතින් ජාතක පොත කියනවා, කවි කියනවා. බණ කියලා තිබුණ එකම කතා ටිකක්. මෙහෙම ධර්මයක් කතා කරාද නෑ නේද? ඒතර දැන් අපි කොච්චර වාසනාවන්තයිද? දැන් ධර්මයේ කතා කරන යුගයක්. ඒ නිසා පින්නතුනි අපට මහා පිළිසරණක් පිණිස මේ ධර්ම ඉගෙන ගන්න ධර්ම සැපය ධර්ම රසය වැදුනට පස්සේ මේක ඉගෙන ගන්නම හිතෙනවා. නිසා සූත්‍ර දේශනා කියවන්න පුරුදු වෙන්න. දවසට බණක් අහන්න පුරුදු වෙන්න. තමන්ට පින්නතුනි පිළිසරණ හදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයට ධර්මය ගලප ගන්න ඕන. දැන් බලන්න ධර්මයේ තමන් ළඟ තියෙනවා නම් කොච්චර රැකවරණයක්ද? දැන් අපිට තරහ එනවා. දැන් ධර්මයේ දන්නේ නැති කෙනා එක වැල්ලට තරහ, වෛරය, ක්‍රෝධය පටලවගෙන යනවා. එහෙමනේ නේද? හැබැයි ධර්මයේ දන්න කෙනා එයාට තරහ ගියාට එයා කල්පනා කරන මේක හොඳ දෙයක් නෙවෙයි. ඉක්මනට එයා මෛත්‍රිය පුරුදු කරනවා. අර තරහ යටපත් වෙනවා. ඒ ධර්මය දන්නවනේ. ඊළඟට ඔන්න රාගයක් ඇති වෙනවා. අසාමාන්‍ය රාගයක් ඇති වෙනවා. ඒ රාගය ඇති වෙනකොට ධර්මය දන්නවා කියලා රාගේ නවතින්නේ නැහැ. නමුත් එයාට ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒ ධර්මය දන්නවනේ. එයා ඉක්මනට අසුබය ගේනවා. එතකොට රාගේ යටපත් කරන්න පුළුවන්. දැන් හිත විචිත්ත වුණාම බලන්න ප්‍රශ්න ආපුහම මිනිස්සු සමහරු බොනවා, රණ්ඩු වෙනවා. ධර්මයේ දන්න කෙනා කොහේ හරි බෝධින් වහන්සේ නමක් ළඟ වාඩි වෙලා ටිකක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. අර බලන්න හිත තැම්පත් වෙනවා. එතකොට ධර්මය අපි ළඟ තියෙනවා කියලා කියන්නේ අපට ඒක ලොකු පිළිසරණක් රැකවරණයක්. ඒ නිසා කොහොම හරි බොහෝම කරුණාවෙන් කියන්නේ අපි පුළුවන් තරම් දැම්ම ඉඳලා ධර්මයේ ටික ටික අපේ ජීවිතයට ගලප ගන්න ඕන. ඒක මහා සැනසෙල්ලක්. එහෙමනම් දැන් කල්යාණ මිත්‍රයා නිසා තමයි මේ ත්‍රි සද්ධර්මය අපට ලැබෙන්නේ. එතකොට පින්නතුනේ ධර්මයේ නිසා අපට මොනවද ලැබෙන්නේ? ධර්මයේ නිසා මොනවද ලැබෙන්නේ? ධර්මයේ නිසා අපට ලැබෙන්නේ පින්නතුනි සද්ධාව. දැන් බලන්න බණ අහන්න අහන්නනේ ශ්‍රද්ධාව වැඩි වෙන්නේ නේද? දැන් මේ බණ කියනකොට ඇත්තනේ එන්නම් කියලා නිකම්ම නිකන් හිතට හිතට දැනෙනවා. නේද? එතකොට බලන්න බණ අහනකොට තමයි ශ්‍රද්ධාව වැඩෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමනම් තථාගතයන් වහන්සේගේ අවබෝධයේ තේරුම් ගන්නද නිකන් උඩ බලාගෙන හිටියට බෑ. බුදුරජාණන් වහන්සේ අපි හඳුන ගන්න ඕනේ ධර්මයේ තුලින්. දැන් බලන්න දැන් ඔය ලෝකේ තියෙනවා අද ඔය හුස්ම රැල්ල හා සම්බන්ධව කිරීම ආනාපාන සතිය පිළිබඳව පින්නතුනි විවිධාකාර රටවල් වල ආගම් ભેදයක් නැහැ මේ අරාබි රටවල් වල පවා අර ගෝයන්කා භාවනා සෙන්ටර් තියෙනවා භාවනා මධ්‍යස්ථාන. ඒ වගේ බුද්ධ ප්‍රතිමාවක්වත් නැහැ. එහෙම දැක්කොත් එහෙම යත් වෙන්නෙත් නෑනේ. හැබැයි ඇවිල්ලා මේ මනස තැහැල්ලු කරගන්න භාවනා කරනවා. ඉතින් භාවනා කරලා කරලා පුන්න පින්නතුන තේරුම් ගන්න මේ බෞද්ධ ධර්මය. මේ තථාගත ධර්මය. දැන් මේගොල්ලෝ කොහෙන්ද ධර්මයේ දැක්කේ? ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් බලන්න මේ ලංකාවේ මම දන්නවා ඉරාන් ජාතිකයෝ කී දෙනෙක් මහාන වෙලා ඉන්නවද? ඒ මොකද ඒ? ඒ ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වගේ දැන් ලෝකයේ විවිධ රටවල් වල අය දැන් පැවිදි වෙලා මහානදම් පුරන්නේ ඒ අය මේ විශේෂයෙන් බුද්ධ ප්‍රතිමාවට පැහැදිලා නෙවෙයි. ධර්මයේ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. එහෙමනම් අපෙත් පින්නතුනි මේ ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවක් ඇති වෙනවා. දැන් අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි මුල් කාලේ අපේ ප්‍රෞද්ධා ජීවිතයේ මුල් කාලේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තිබුණා. හැබැයි පින්නතුනේ ඒ පැහැදීම ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න දෙගුණ තෙගුණ වුණා. සමහර සූත්‍ර දේශනා ඉගෙන ගන්නකොට විනය පිටකයේ හදාරනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පුදුම හිතුණා. ඉස්සර අපිත් එක්ක ඉගෙන ගත්තා මේ මාතර දිනයාය පැත්ත පොඩි හාමුදුරු කෙනෙක්. බොහෝම දක්ෂ කෙනෙක්. දැන් මේ විනය ඉගෙන ගන්නකොට හිතාගන්න බෑ බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට හිතලා ආරක්ෂා කරන්න කිසිම සීලයක් නැහැ. හැම දෙයක්ම කියලා තියෙනවා. මේ සිවුර පොරවන විදිය, කෙස් රවුල් බාන විදිය, ඊළඟට සිවුර හෝදන විදිය, වැලකට දාන විදිය හැමදේම කියලා තියෙනවා. දැන් සිවුර වැලකට දාන විදිය කිව්වහම තථාගතයන් වහන්සේ දේශනා කරන වැලකට සිවුරක් දාන්න කලින් ඇඟිලි දෙකෙන් සිවුර ඇදගෙන යන්න කියනවා. අර වැල. අර වැලේ මොනවා හරි කුණු මොනවා හරි දෙයක් තිබුණොත් අර සිවුර ගෑවෙන නිසා. ඊළඟට මම මේ පොන්ච උදාහරණ ටිකක් කියන්නේ මේ අතන පැහැදීම ඇති වෙන්න. ඊළඟට පින්නතුන් දැන් මේ සිවුර ගත්තාම මේ සිවුර තියෙන ජංගයේ පටි දෙකක් කියලා. මේ බෙල්ල ළඟට අහු වෙන පටියක් තියෙනවා අඟලක විතර. ඊළඟට මේ පාවලට අහු වෙන අඟලක් විතර සිවුර මහලා ඒ අඟලේ පටිය දිගට අල්ලන්න ඕනේ. ඇයි එහෙම අල්ලන්න කිව්වේ? දැන් මේ දාඩියට මේ සිවුර දිය වෙනවා. දැන් කකුල් වලට කකුල් වැදිලා වැදිලා සිවුර දිය වෙන්න පුළුවන්. එතකොට අර පටියක් අල්ලලා තිබ්බහම ඉස්සෙල්ලා දිය වෙන්නේ අර පටිය. ඊට පස්සේ පටිය ගලවලා තව පටියක් අල්ලන්න පුළුවන්. ඒ විදිහට පින්නතුනේ තථාගතයන් වහන්සේ නොවදාළ දෙයක් නැහැ. පැසිකිලියට යන හැටි, කැටිකිලියට යන හැටි. ඊළඟට මකුළු දැලක් කඩන හැටි. ආ දැන් මකුළු දැල් ගෙවල්නේ කියලා මේ බිත්තුන් වහන්සේලාට මකුළු දැල් කඩන්න තියෙන්න බෑ. ඒ කඩන ක්‍රමේ පවා කියලා දීලා තියෙනවා. ඇත්තටම පින්නතුනේ ඔය විදිහට විලේ ඉගෙන ගන්නකොට අර දක්ෂ පොඩි හාමුදුරුවෝ අනිත් ස්වාමීන් වහන්සේලාට කිව්වා හරි වැඩන්නේ මේ බුදුහාමුදුරුව හැමදේම කියලානේ. ඔබ වහන්සේලාට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් හොයන්න කිව්වා. ඉතින් දැන් වස් කාලයක් හොයනවා මොනවා හරි හොයාගෙන නේද තියෙනවා. ඉතින් වස් කාලේ මාස 3ක් 4ක් ගත වුණා. අපි කිසිම කෙනෙකුට බැරි වුණා බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් හොයන්න. ඉතින් හිතාගන්නකෝ ඒතර ඒ ධර්මය කියවනකොට පින්නතුනේ පුදුම හිතෙනවා. ඡාද තාක්ෂණයේ දිනුවේ අන්තර්ජාලය සමග මිනිස්සු එකතු වෙලා මොන තාක්ෂණයේ දිනුනත් කිසිම භික්ෂුවකට රිංගලා යන්න ඉඩක් මේ ධර්මයේ තුල නැහැ. එතකොට මේ වාගේ පින්නතුනේ ධර්මය ඉගෙන ගන්නකොට තමයි ශ්‍රද්ධාව වැඩෙන්නේ. එහෙමනම් මේ ශ්‍රද්ධාව කියන එක අත්‍යවශ්‍ය දෙයක් මේ ගමනට. දැන් බලන්න මේ ධර්ම දේශනාවට මුලින්ම මම මේ පින්නතුන් ආමන්ත්‍රණය කරේ කොහොමද? ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා මම කරන්නේ නෙවෙයිනේ. බණ කියන හැම ස්වාමීන් වහන්සේ නමක්ම ඔයත්ව ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ පින්නතුනි ශ්‍රද්ධාව නැතුව යන්න බෑ. ශ්‍රද්ධාව නැත්තම් මේ විදිහට බණ අහන්න බෑ. මේ විදිහට ධර්ම දේශනාවක් සංවිධානය කරගන්න බෑ. මට බණ කියන්න බෑ. සිල් රකින්න බෑ. දන් දෙන්න බෑ. මොකාක්වත් කරන්න බෑ ශ්‍රද්ධාව නැත්තම්. ඒ අපි සරණ ගිය තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් නැත්තම් මේවා කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් ශ්‍රද්ධා බීජං කියලා කිව්වේ බීජයක් නැතුව පැලයක් හැදෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රද්ධාව හැකි තාක් දියුණු කරගන්න ඕන. එතකොට ධර්මය ඇසීමෙන් තමයි සද්ධාව වැඩෙන්නේ. සද්ධාව නිසා මොනවද අපට ලැබෙන්නේ? සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය වැඩෙනවා. පින්නතුනි මේ යෝනිසෝ මනසිකාරය ගැන වචනයක් කියන්න ඕන. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා එකම කාසිය දෙපැත්ත වගේ වචනයක් තියෙනවා. ඒතර යෝනිසෝ මනසිකාරය ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මගේ ਸਰුවඥතා ඥාණයෙන් දැකපු වටිනාම දේ තමයි මේ යෝනිසෝ මනසිකාරය. වටිනාම දේ. අයෝනිසෝ මනසිකාරය ගැන කියන මහණෙනි මේ ਸਰුවඥතා ඥාණයෙන් දැකපු අති භයානකම දේ තමයි අයෝනිසෝ මනසිකාරය. එහෙනම් බෞද්ධයන් හැටියට මේ පිළිබඳව හොඳට හිතේ සටහනක් තියෙන්න ඕන. ආ මේක භයානකයි මේක හොඳයි කියලා නිකන් තිබ්බට බෑනේ නේද? එහෙමනම් අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ අත්තන්ට මම බොහොම සරලව කියලා දෙන්න ජීවිතේ කවදාකවත් අමතක නොවන විදිහට. දැන් අපි ద్వාරත්‍රෙන් වැඩ කරනවානේ කියන්නේ කයින් වැඩ කරනවා, කටින් කතා කරනවා, සිතින් හිතනවා. අපි දැන් වචනේ ගමුකෝ. අපි කටින් වචන පිට කරනවා. කටින් වචන පිට කරනකොට ඔහේ හිතන්නෙත් නෑ, බලන්නෙත් නෑ, හිතට නෙදී දඩංගාල එළියට දානවා. එහෙම තියෙනවනේ ස්වභාවයක් නේ මිනිසුන්ගේ. කිසිම හිතන්නේ මොකද්ද වෙන්නේ කියලාවත් හිතන්නේ ඒක අකුසල්ද කියලා හිතන්නේත් නැහැ කුසල්ද කියලා හිතන්නේත් නැහැ සත්‍යයිද කියලා හිතන්නේත් නැහැ අසත්‍යයිද කියලා හිතන්නේත් නැහැ එන්නේ මොනවද දැම්මැලියට ඉතින් එතකොට බොරු කියවෙනවා කේලාම් කියවෙනවා හිස් වචන පරුස වචන ඔක්කොම ටික කියවෙනවා ඒක අයෝනිසෝ මනසකාරය කිසි මෙනෙහි කිරීමක් නැතුවයි එළියට දාන්නේ වචන වචන විතරක් නෙවෙයි ద్వාරත්‍රයෙන් කියන හැම දෙයක්ම. මම මේක උදාහරණයක් කියන්නේ. ඒ යෝනිසෝ මනස්කාරය කියන්නේ දැන් වචනයක් එළියට දාන්න කලින් හිතනවා මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? ඕන අසත්‍ය නම් කියන්නේ සත්‍ය නම් කියනවද නෑ ඒ කියන්නේත් නෑ. එයා කල්පනා කරන මේ ඇත්ත උනත් මේක කියමින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? මේක කුසල්ද මේක අකුසල්ද? මේක මෙලොවට හොඳයිද පරලොවට හොඳයිද මේ විදිහට හොඳට කල්පනා කරලා මෙනෙහි කරලා වචනේ එළියට දානවා නම් ඔය ජීවිතවලින් කවදාවත් බොරුවක් කියවෙයිද? කේලමක්, හිස් වචනයක්, පරුෂ වචනයක් මොකුත් කියවෙන්නේ නැහැ. එහෙනම් බලන්න පින්නතුනේ ඔය විදිහට කයටයි වචනයටයි සිතටයි ඕක සම්බන්ධ කරොත් එහෙම මේ ద్వාරත්‍රයෙන් වැරදි කරේද? වැරදි කරන්නේ ඇයි? මොන මොනවා හරි දෙයක් හිත හිතානකොට ඒක උනත් හිතනවා මම මේ මොනවද හිතන්නේ? මම මේ හිතන දේ මහ වැඩක් නැති දෙයක් නේ. අර බලන්න. ඉතින් මේක මුලින් ටිකක් අමාරු ජීවිතයට ගලප ගන්න ටිකක් පුරුදු කරගන්න. හැබැයි පුරුදු කරගත්තට පස්සේ හරි ලේසි. එහෙමනම් ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට තමයි මේක හිතන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන කෙනා දැන් මේ ධර්ම දේශනාව ගැන වුණත් ඇත්තනේ නම් මේ කියපුවා මේ ස්වාමීන් වහන්සේ කියලා නුවණින් හිතනවා. අසද්ධාවන්තය මොකක්ද හිතන්නේ? දැන් මෙතන විච්ච මොනවා හරි අඩුපාඩුවක් තමයි එයාගේ කල්පනාව. අර ලංකාවේ ඉඳලා තියෙනවා මුපේදි විච්ච කෙනකින් සිවුරු ඇරපු කෙනෙක්. හොඳට ධර්මය දන්නවා. ඉතින් මෙයා පසු කාලේ ඉතින් බණ අහන්න යනවා. මෙයාත් එක්ක හොඳට ධර්මය දන්නවනේ. මේ ඉතින් මහා මේ ලංකාවේ සුප්‍රසිද්ධ පිරිවෙනක හිටපු පරිවෙනාධිපති කෙනෙක්. ඉතින් උන්වහන්සේ බොහෝම දක්ෂයි. පරිණි හාමුදුරුවරු ඔය ආවට ගියාට බණ කියන්නේ නැහැ බලලා හැම තමයි බණ කියන්නේ. හැබැයි දැන් මේ උපාසක මහත්තයාගේ චරිතක් තියෙනවා හැමදාම බණ ඉවර වුණාම ළඟට ගිහිල්ලා බණේ කොහෙන් හරි දෝෂයක් අල්ලලා කියනවා. එයාත් දන්නවනේ. ඉතින් මෙයා හැමදාම ඕක චරිතක් අරගෙන ඉස්සරහට වෙලා බණ අහනවා. ළඟට ගිහිල්ලා කියන අපේ හාමුදුරනේ මෙතන මෙහෙම වුණා නම් නේද හොඳ එයාගේ අදහස මේ අවබෝධයක් නෙවෙයි මේ වැරදි ඇල්ලීම තමයි බලාපොරොත්තු. ඉතින් දවසක් ලංකාවේ හිටිය තිරක් ප්‍රසිද්ධ බොහෝම ධර්මදරි ස්වාමීන් වහන්සේ නමක් බණ කිව්වා. බණ කියනකොට දැන් මේ බණේ කිසිම වරදක් අල්ලන්න නැහැ. දැන් මෙයා මොකද කරේ ළඟට ගිහිල්ලා කිව්වා බණ ටික නම් හොඳයි. හැබැයි ශ්‍රම තිබ්බනේද කියලා. අර බලන්න පින්න තුනේ ඒකකොට මොනවා හරි ඒ වැරද්ද ඕන කෙනාට ඕනමයි. එහෙම නෙවෙයි දැන් යෝනිසෝ මනසිකාරය කියන කෙනා ඒව නෙවෙයි මෙතන ඕන දෙයක්. එයා අල්ලන්නේ ධර්මය. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඒකට පින්නතුනි සිහිය පුරුදු කරන්න ඕනේ. එහෙමනම් යෝනිසෝ මනසිකාරය නිසා අපට මොනවද ලැබෙන්නේ? යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පදන් සිහියයි නුවණයි. පින්නතුනි මේ සිහිය කියලා කියන්නේ පුදුම දෙයක්. පුදුම දෙයක් කියලා කියන්නේ මේ හැම ධර්මයක්ම වටිනවා. දැන් අපි භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද? ඇත්තටම සිහිය දියුණු කරන එක. සතිපට්ඨානව බලන්න. සතිපට්ඨාන සිහිය පිහිටුවීම. දැන් කායානුපස්සන. කය පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. වේදනානුපස්සන. විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. චිත්තානුපස්සන සිත පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. එහෙනම් මේ සිහිය කියන එක පුදුම දෙයක්. මොකද බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් අටුවාවේ කියනවා අප්‍රමාද කියලා උත්තර දුන්නත් හරි කියලා. අප්‍රමාද කියන්නේ ප්‍රමාද නැහැ කියන එකනේ. ඒතර ප්‍රමාද නැහැ කියලා කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් සිහිය කියන්න කියන. අපි වර්තමානයේ ජීවත් වෙනවා නම් පින්නතුනේ කොච්චර වටිනවද මේ මේ මොහොත අපි ජීවත් වෙන්නේම අතීතයෙන් නැත්නම් අනාගතේ. කවදාවත් ජීවිතයක් නිදිල්ලක් නැහැ. එක්ක අතීතයක් අල්ලගෙන මේ කොහේ තැවිතවි යනවා. එක්ක මේ අනාගතයක් අල්ලගෙන දඟලනවා. ඉතින් හැමදාම පීඩාව. දැන් හොඳට මහානදම් පුරන හොඳට භාවනා කරන කෙනෙක් සතුටින් ඉන්නවා කියලා වර්තමාන ජීවත් වෙනවා. ඒ මොහොත. මම මේකෙන් කියන්නේ මේ අනාගත දියුණුව නැති කරගන්න එපා කියන එක නෙවෙයි සැලැස්මක් නැතුව වැඩ කරන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් වර්තමානෙන් ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕන. ඒක තමයි සිහිය. එහෙමනම් සිහිය යම් කිසි තැනක තියෙනවා නම් එතන අවබෝධය තියෙනවා. ඒකයි සති සම්පජන්‍ය කියන්නේ. සිහියයි නුවණයි එකට යන්නේ. එහෙමනම් යෝනිසෝ මනසිකාරයෙන් සාපට ලැබෙන්නේ සිහි නුවණ. සිහි නුවණ නිසා අපට මොනවද ලැබෙන්නේ? සිහිය නුවණ නිසා අපට ලැබෙන්නේ ඉන්ද්‍රිය සංවරය. අපේ ඇස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, හිතක් සංවරයි. පින්නතුන හොඳට හිතලා බලන්න අපට මේ කෙලෙස් ඇතුළට එන්නේ මේ ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් නේද? අපිට ඇහෙන් ආසාව ඇති වෙනවා, කනෙන්, නාසයෙන් එහෙමනේ. එහෙමනම් මේ ඉන්ද්‍රිය ටික සංවර කරගෙන හිටියානම් නාදි වාසයේති කෙලස් ගන්න තියෙන්න බැරිද? පුළුවන්. එහෙමනම් ඒකට සිහිය තියෙන්න ඕන. අර දොරටු පාලකෙක් වගේ හොඳ සිකියුරිටි කාරෙක් වගේ අපේ මේ කනට නාසයට දිවට ඊළඟට මේ කයට මේ සිතට ඒ සිහිය දාගෙන ඉන්නවනම් වැරදි දේවල් රින්ගන්න බෑ. ඒ නිසා පින්නතුනේ මේ සිහි නුවණ නිසා අපට ලැබෙන්නේ ඉන්ද්‍රිය සංවරය. මෙන්න මේක හොඳට හිතර ගන්න. දැන් අපි හිතමු කෙනෙක් සිල් රකින්නවා. දැන් අපිට මේ අත්තන්ට තියෙන ශික්ෂාපද පහයිනේ. සත්තු මරන්නේ හොරකම් කරන්නේ කාමයේ වර්ධය හැසිරෙන්නේ බොරු කියන්නේ මත් වතුර බොන්නේ ඕකනේ යත්තන්ගේ නিত্য සීලය හැබැයි ඕක මම මේ සැහැල්ලුවකටපත් කරනවා හැම නෙවෙයි ওই ශික්ෂාපද පහ රකින්නවා නම් හරීම වටිනවා හැබැයි ඕක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ පරිපූර්ණ සීලයක් වෙන්න නම් ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕන. දැන් බලන්න මේ ශික්ෂාපද පහ රකින්නවා. හැබැයි එහෙන් රූප බල බලා කොයි වෙලේ කෙලස් ගොඩක් ඇතුලේ. කනෙන් ශබ්ද අසාසා මේක ඇතුලේ කුණු වෙලා තියෙනවා. නාසයෙන් ආග්‍රහණය කර කර කෙලස් ගොඩක් ඇතුලේ. එහෙම නැක පරිපූර්ණ සීලයක් වෙනවද? පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. පරිපූර්ණ සීලයක් වෙන්න නම් ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕනේ. ඒ නිසා පින්නතල මේවාකින් ටික ටික ටික ටික පුරුදු කරන්නට ඕන. ඔය ධර්ම සැපේ හරියට වැදුනට පස්සේ පින්නතුනේ ඊට වඩා සැපයක් නැහැ. ඒ කියන්නේ රජකම් අතහැරලා ගිහිල්ලා අහෝ සුඛං අහෝ සුඛං කිව්වේ. අනේ සැපයි අනේ සැපයි කියලා කිව්වේ මැටි පාත්‍රයක් අරගෙන තුන් සිවුර පාවිච්චි කරමින් ගහක් මුල වාඩි වෙලා ඉඳගෙන කිව්වේ අනේ සැපයි අනේ සැපයි කියලා. ඉතින් මේ සරල ජීවිතයට හුරු වෙලා හුරු වුණාම ධර්ම සැපේ ලැබුණාම ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය අපි ඇති කරගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය නිසා අපට මොනවද ලැබෙන්නේ? ඉන්ද්‍රිය සංවරය තියෙනකොට පින්නතුනේ ත්‍රිවිධ සොචරිත සම්පූර්ණ වෙනවා. කයෙන් වැරදි කරන්නේ නැහැ, වචනයෙන් වැරදි කරන්නේ නැහැ, හිතින් වැරදි කරන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරයිනේ. එතකොට ත්‍රිවිධ සොචරිත සම්පූර්ණ වෙනකොට අපට මොනවද ලැබෙන්නේ? සතර සතිපට්ඨාන දිනු වෙන ඕන්න. දැන් අද ගොඩාක් අය ඇවිල්ලා අපිට කියන අපි හාමුදුරනේ දැන් ඉතින් ඔය සාමාන්‍ය බණ අහන්නේ අපිට දැන් ගැඹුරු බණ ඕන. ওই වැඩක් නෑ කාලේ කණේක විතරයි මිනිස්සු කියන ඒවා මෙන්න අපිට ඇවිල්ලා. ඉතින් හැබැයි පින්නතනේ ඔන්න ඒ එහෙම කියන අය වඳින්නවත් දන්නේ නෑ. ඊළඟට ඔන්න කාගේ හරි බණක මොකක් හරි දෝෂයක් අල්ලගෙන කතාව. එතකොට බලන්න මේ සතර සතිපට්ඨාන වඩනවා කියලා කියන්නේ. සතර සතිපට්ඨාන වැඩෙනවා නම් පින්නතු නිහතමානීත්වය කොච්චර තියෙන්න ඕනද? නිකම් බොරුවට ඔළුව ඉදම්මගෙන ධර්මය අල්ලන්න බෑනේ. එහෙමනම් පුංචි පුංචි දේවල් අතහැරලා ලොකු ලොකු දේවල් කරන්න බෑ. ඒ නිසා හැම පුංචි ಗುಣධර්මයක්ම අපේ ජීවිතේට ගලප ගන්න ඕනේ. එතකොට බලන්න සතර සතිපට්ඨාන වැඩෙන්න කොච්චර වැඩ ටිකක් වෙන්න ඕනද? ඒ මුකුත්ම නැතුව අපි දැන් සතිපට්ඨානව වැඩෙන වඩනවා කියවට වැඩෙන සතිපට්ඨානය නැහැ. ඔන්න බලන්න ත්‍රිවිධ සුචරිත හොඳට සිල්වත් වුණාම දැන් සමහරු කියන්නේ ඔය සීලේ වැඩි අල්ල ගන්න ඕනේ. සීලය උක නිකන් උපාදානය. එහෙම එකක් නැහැ. සීලවන්තකම හදාගන්න නැතුව සමාධියකට එන්න බෑ. ඒක අනිවාර්යයි. සීලයක් නැතුව කොහොමද සමාධියකට එන්නේ? එහෙනම් සීලවන්තකම හදාගෙනයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඔන්න එතකොට සතර සතිපට්ඨාන දිනු වෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනවා කියලා කියන්නේ බොද්ධංග ධර්ම වළක්වන්න බෑ. බොද්ධංග ධර්ම කියලා කියන්නේ අවබෝධයට අවශ්‍ය අංග හතක් තියෙනවානේ. සති සම්බොද්ධංගය, ධම්මවිචේ සම්බොද්ධංගය, විරිය සම්බොද්ධංගය, ප්‍රීති සම්බොද්ධංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. සතර සතිපට්ඨාන හොඳට වැඩෙනකොට මේ බොජ්ජංග ධර්ම දිනු වෙනවා. බොජ්ජංග ධර්ම කෙනෙක් හොඳට දිනු කරා කියලා කියන්නේ විද්ධා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් බලන්න මේ ධර්මයේ කොච්චර පිළිවෙලයිද නේද? ඉතින් මේක පින්නතුනේ ඊටාම වටිනා දේශනාවක්. මේක වටිනවා කියලා කියන්නේ මේ මම කියපු හින්දා නෙවෙයි. මේක ඇත්තටම සෑම බෞද්ධයෙක්ම චක්‍රයක් වගේ මතක තියාගන්න ඕන දේශනාවක්. සසර ගමනක් දැන් මෙතන තියෙනවා, නිවන් ගමනක් තියෙනවා. නිවන් ගමනට මූලික හේතුව තමයි කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර නිසා අපට ලැබුණා සද්ධර්මය. සද්ධර්මය නිසා අපේ ශ්‍රද්ධාව වැඩුණා. ශ්‍රද්ධාව වැඩෙනකොට අපි නුවණින් මෙනෙහි කරන්න පුරුදු වුණා. නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙනකොට අපේ සිහිය නුවණ දෙක වැඩුණා. සිහි නුවණ දෙක වැඩෙනකොට පින්නතුනේ අපේ ඉන්ද්‍රිය සංවර වුණා. ඉන්ද්‍රිය සංවර වෙනකොට අපි සැබෑම සීලවන්තයන් බවට පත් වුණා. සැබෑම සීලවන්තයන් බවට පත් වෙනකොට සතර සතිපට්ඨාන වැඩුණා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොද්ධංග ධර්ම වැඩුණා. බොද්ධංග ධර්ම වැඩෙනකොට විඥා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම මේ නිවන් ගමන යන්නට මේ දේශනාවත් උත්තේජනයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්නතුනි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන කොළඹ හත රොත් මිත් ප්‍රදේශයේ නම්බර 105 දරණ නිවසේ පදිංචි පින්වත් චන්ද්‍රා යටවර මහත්මාව මේ මෑණියන් ඒ වගේම නිපුණ පුතුණුවන් අසංකා දියණිය ජයෝමි ලේලිය සහ මුණුබුරු මිනිබිරියන් එකතු වෙලා තමයි අද මේ මහානීය පින්කම සිද්ධ කරන්නේ ඒ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අභාවයටපත් YB යටවර දයාබර ස්වාමි පුරුෂයා පරලෝකපත් වෙලා ඔක්තෝබර් මාස 14 වන දිනට සිව් වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ පින්වත් මහත්මයා YB යටවර මහත්මයාට ඒකාන්තයේ මේ පින් පෙනේවා සිය භාර්යාව දරුවන් කරන මේ පින්කම් සාදු සාදුකේ අනුමෝදන් වෙත්වා කියලා අපි තුමාට පින් දෙමු. මේක 6 වසරකට හය මාසකට පෙර පරලෝ සැපත් දුසාල් ඨානක වික්‍රමසිංහ බෑණනුවන්ට පින් දෙනවා. ඒ පුතුණුවන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයෙන් පරලෝ සැපත් දීබී යටවර පියාණන් සහ ඒ මෑණියන් ආර්.බි. මනම්පේරි පියාණන් ඒ මෑණියන් දෙපාර්ශ්වයේම සංසාරගත සියලුම ඥාතින් සහෝදර සහෝදරියන් පවුල් වලට සම්බන්ධකින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට මේ කුසල් පෙනේවා හැම කෙනෙක්ම සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා අපි අත්තන්ට පින් දෙමු. ඒ වගේම මේ පින්වත් නෑනියන්ගේ බලාපොරොත්තු රාශියක් සඳහන් වෙනවා. මේ Tamanගේ දුවා දරුවන්ගේ රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව තා හොඳින් කරගෙන යන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා මොනුබරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු නිසිලස කරගෙන යාමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඒ දරුවන්ට රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවන් හැටියට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදේ ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම දේශනාවට පැමිණි හැම දිනාටම ලක්වැසිලෝ ඇති සියලු දිනාටම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. සුජීවත්ව සිටින සියලු නෑදෑ හිතවත් හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට පින් දෙනවා. බෞද්ධ ආනාලිකාවේ අධ්‍යක්ෂක බරලන්දි වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් සෑම දිනාටම සිත්පතනවා සියලු ස්වාමින් වහන්සේලාට සිත්පතනවා බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමියන් වහන්සේට මේ උදාාර කුසල් උතුම් චතුරාරි සත්‍ය අවබෝධය පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව් දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති